කැරම් බෝඩ් හා දාම් බෝඩ් මිලදී ගැනීම පිළිබඳ කිසිදු විධිවත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ක්‍රීඩා අමාත්‍යාංශය හෝ ක්‍රීඩා සම්වර්ධන දෙපාර්තමේන්තුව විසින් සිදු කර නොමැති අතර එවැනි ඉල්ලීමක් අවශ්‍යතාවයක් පිළිබඳව කිසිදු ප්‍රගති සමාලෝචන හෝ වෙනත් රැස්වීම්වලදී එවකට සිටි අමාත්‍යරයා විසින් සාකච්ඡා වී නොමැත. උසස් ප්‍රමිතියෙන් යුක්ත කරම්මා දාම් බෝඩ් 14000ක් තීරුබදු රහිතව ආනයනය කරන ලෙස 2014 11 7 දින සසසාදනට දන්වා ඇත. නමුත් සතස ආයතනයේ විසින් එවා ඇති ආනයන භාණ්ඩ ලේඛන අනුව 1,15,29,652 සත 81ක වටිනාකම් නැමැති වටිනා කැමැති කැරම් බෝඩ් 6024ක් 2014 11 6 දින සතස ආයතනයේ ලැබී ඇති බව ඉදිරිපත් කර ඇති ලේඛන අනුව පෙනීයයි. එනම් 2014 11 7 දින ලේකම්වරයාගේ ලිපිය සතස ආයතනයට නිකුත් කිරීමට පෙර සතස වෙත කැරම් බෝඩ් ලැබී ඇති බව පෙනේ.